දේශනාව අද ධර්ම ශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අහංගම ගොවියාපානේ ජයසුමනාරාමය කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරයේ යන උභය විහාරාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද අහංගම රතනසිරි නායක ස්වාමින්වයන් වහන්සේ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 සරණං ගච්ඡාමි නතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယම්පි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 යම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අනින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික් සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්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 නාහං භුක්ඛවේ අඤ්ඤං ඒක ධම්මං චි සමනිපස්සාමි යෝ ඒවං මහතු අත්ථාය සංවත්තති යත ඉදං භුක්ඛවේ අනුයෝගෝ කුසලානං ධම්මානං අනනුයෝගෝ අකුසලානං ධම්මානං ශ්‍රද්ධාවන්ත හිමිවත්නි මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සූත්‍ර දේශනාවක පාඩයක් අපේ ජීවිතයේ අද ගුවන් විදුලි ධර්ම දේශනාව සඳහා මාතෘකාවකින් ඉදිරිපත් කළේ. අද මේ සූත්‍ර දේශනාව තෝරාගත්තේ අංගුත්තර ඒකම පාඨයේ සමාද වර්ගයට අයත් ඉස්ලාම් යෝග සූත්‍රය හැටියට මේ සූත්‍රය පුරාගත්තේ වෙසක් සමයේ උදාගෙන මොහොතේ වෙසක් කාල පරිච්ඡේදයට අනුරූප වන දේශනාවක් හැටියට තව සති දෙකකින් පමණ වෙසක් සමය උදා වෙනවා. මේ වෙසක් සමය අපි කෙසේද ගත කරන්නේ කියන එක තේරුම් ගන්න විතරාශී වෙලා වෙසක් උත්සව සංවිධානය කරනවා. දැන් මේ වසරේ වුණත් 100කට ආසන්න ළමුන් පිරිසක් මේ සමාදන් වන්නට සූදානම් කරලා තියෙනවා. එක දවසක් සහ මුලින්ම වැඩිහිටියන් සඳහා ඒ වැඩි හිටියන් සිල් සමාදන් වෙලා අර මේ ලංකාවේ විදියටම මන භාවනා ධර්ම සාකච්ඡා ආදී මේ දවස් පුරාම ගත කරන්නේ. ඉතින් ඒ නිසා අපිට තියෙන බෞද්ධ ප්‍රබෝධයක් මේ ලංකාවේ වගේ වෙසක් කාලේ ඒක බෞද්ධ ප්‍රබෝධයක් මේ රටවල් වල දකින්න ලැබෙනවා. ලාංකික බෞද්ධ පිරිස විතරක් නෙවෙයි අනිත් අනිත් රටවල් වල බෞද්ධ පිරිස් ඒ විහාරස්ථාන වලට එකතු වෙලා මේ ආකාරයෙන් උත්සව පවත්වනවා. ඉතින් අපිට පේනවා මේ රටේ මේ පිරිස මාස් කීපයකට කලින් ඉඳලා මේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ වැඩගත් සිද්ධීන් තුනක් සිදු වෙච්ච දවසේ උත්සව කෙසේ පවත්වනවාද කියලා සංවිධානය කරනවා. මේ සංවිධානය කරනකොට අපි තේරුම් ගන්නට ඕන මෙසක් උත්සවයක් කොහොමද සකස් කළ යුත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨ මහා කාරුණික මහෞත්මයන් වහන්සේ. උන්වහන්සේ ස්ථානයේ පිළිබඳව දේශනා කළා. මිනිසියන්ගේ හදවත් තුළ තියෙන කෙලෙස් මතුවන්නට නෙවෙයි කෙලෙස් සංසිඳන ආකාරයට ධර්ම දේශනා කළා. ඒ ශ්‍රේෂ්ඨ මහෞත්මයාගේ ගුණ සිහිපත් කරන දවසේ අපි වෙසක් උත්සවයේ කොහොමද සංවිධානය කරන්නේ කියලා තේරුම් ගැනීම වැදගත් වෙනවා. අපි දන්නවා වෙසක් උත්සවයක් පවත්වන කාලේ විවිධාකාර ක්‍රම වලින් බෞද්ධ ප්‍රබෝධය සාමික හැඟීම් ශ්‍රද්ධාව පිළිබඳ හැඟීම් ඇති කරනවා. මේ ඇති කරවන්න නොයෙක් ක්‍රම උපයෝගී කරගන්නවා. සමහරු පුරණ බඳිනවා. ඒ පුරණ බැඳීමෙන් බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ බුද්ධ චරිතයේ කිසියම් සිද්ධියක් මතු කරලා ඒ දකින කියන ඇත්තන්ට සිදුවන හැඟීමක් ඇති කරවන්නේ. දැන් අපි බලමු බුදුහාමුදුරන්ගේ චරිතයේ ඇති වෙන විශිෂ්ට ලක්ෂණ. නිගිරන් උපස්ථානයේ ඉවසීම. ඒ ආදී සිද්ධීන් රූපවත් කරනවා. රූපවත් කරලා කිසියම් හිණීමක් සමාජයට දෙනවා. ඉතින් ඒක දුම් වැදගත්. බුද්ධ ජීවිතයේ පමණක් නෙවෙයි බුද්ධ චරිතයේ අතීත ආත්ම භාව ජාතක කතා. ඒ ජාතක කතා උපයෝගී කරගෙන කිසියම් හැඟීමක් දෙනවා. ඒ බොහොම වටිනවා පුංචි ළමයින්ට. ඒ හැඟීම් දෙන එක්තරා ක්‍රමයක්. අවබෝධයක් ලබා දෙන එක්තරා ක්‍රමයක්. මේ නිසා ඒ තොරණ බඳින පිරිස, තොරණ සකස් කරන පිරිස ඒක කල්පනාවට ගන්න ඕනේ. තොරණ තෙන්වන ස්ථානවල ඒ වෙනස් වෙනත් තැනකලි පැවැත්වීම නෙවෙයි කළ යුත්තේ. කාම කෝප ආවේග ඇති කරන විදිහේ සිද්ධිය නෙවෙයි කළ යුත්තේ. ශ්‍රද්ධාව ඇති කරන්නේ සදාචාරයේ දිනුවන විදිහේ පරිසරයක් ඒ අවත ගෙටෙන්නට එතෙන්නට ඕන. සකස් වෙන්නට ඕන. ඒකයි වටින්නේ. දැන් ගිහියන්ට ජීවිතයට සමාන් දුන්නාට නැතුමකට නැතුමක් දර්ශනය කළාට ඒකේ වැරද්දක් හැටියට පේන්නේ නැහැ. නමුත් ඒ සෑම දෙයක්ම බෞද්ධ හැඟීම් ඇති වෙන විදිහට සදාචාරයේ ගොඩනැගෙන විදිහට කෙරෙන්නට ඕන. ජීවිතයක් හාන්නට සැලසුවත් ඒ ගීතයෙන් කිසියම් පොඩි පණිවිඩයක් දෙන්න ඕනේ. සදාචාර දිනුව සඳහා ගැලපෙන පණිවිඩයක් දෙන්න ඕනේ. දැන් අපේ පැරණන් මේ ජාතක කතා ආදී උපයෝගී කරගෙන නාට්‍ය සකස් කරනවා. ඒ සකස් කරපු නාට්‍යයෙන් වෙන කිසියම් පණිවිඩයක් දෙන්න. ආවේග ඇති කරා නෙවෙයි. ඒ ආවේග ඇතිවීම නිසා සිදුවෙච්ච විපස්සී කරදර ආදී නාට්‍ය ස්වරූපයෙන් පෙන්වුවා. අපි එහෙම හැඟීමක් දෙන්න ඕනේ. නාට්‍ය නිර්මාණය කරන ශිල්පීන් වුණත් ගීත රචනා කරන ශිල්පීන් වුණත් ඒ කවුරු කවුරුත් කිසියම් සමාජයට හිතක් වෙන්න සමාජයට යහපතක් වෙන්න අපේ සදාචාරය සකස් වෙන විදිහේ නිර්මාණ කරන්නට පුරුදු වෙන්න ඕනේ. මේ දෙකක් තමයි විශේෂයෙන්ම අපි මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. දැන් ඒ වගේම අපි දන්නවා වෙසක්පත්. වෙසක්පත් සකස් කරනවා. මේ වෙසක්පත් සකස් කිරීමත් හොඳයි. හින්දු ළමයින්ට මේ වෙසක් සමේ කිසියම් හැඟීම් ඇති කරනවා. වෙසක්පතේ චිත්‍රයක් සකස් කරත් ඒ චිත්‍රය ආදර්ශවත් වෙන්න ඕන. මේ වෙසක්පතේ සකස් කරන ගීතය මේ කවිය කිසියම් ආදර්ශයක් දෙන්න ඕන. ඒකයි වටින්නේ. බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කළත් ඒ බුද්ධ ප්‍රතිමාවේ අපි දන්නවා කලාකරුවා නිර්මාණයක් කරනකොට බුද්ධ ප්‍රතිමාව සකස් කරනකොට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාව දැක්කිරෙන විදිහට බොහොම ශාන්ත ස්වරූපයක් ඒ ප්‍රතිමාවේ ඇතිවෙන්න ඕන. ඒ විකෘති රූප වලින් කිසියම් හැඟීමක් දෙන්නට අපහසුයි. ඒ නිසා දසක් පතක් උනත් සකස් වෙන්නට ඕන බොහොම කල්පනාවෙන් සකස් කරන්නට ඕනේ. ඒක වටින්නේ. නිසා මේ වෙසක් සමය ඒ සෑම දිනම ටිකක් කල්පනාවෙන් කටයුතු කරන්නට උත්සාහ කරන්න ඕනේ. අපේ බෞද්ධ ජනපිරිස් රටේ ජීවත් වන රටවැසියා විතරක් නෙවෙයි පාලකයනුත් මේ ගැන ටිකක් කල්පනාවට ගන්න ඕනේ. මේ රටෙන් බැහැර වෙච්ච රටින් පිටවෙලා ජීවත් වන ඇත්තන්ට මේ රටේ තියෙන සංස්කෘතියේ වටිනාකම බොහොම හොඳින් තේරෙනවා. මේ රටේ තියෙන ස්වාභාවික සම්පත් පිළිබඳව බොහොම හොඳින් තේරෙනවා. ඒ නිසා ඒ රටවල් වලට ගිය ඇත්තෝ අපේ රටේ තියෙන උතුම් සංස්කෘතිය ඒකම ස්වාභාවික සම්පත් පිළිබඳව බොහොම අගය කරනවා. මේ අපේ බෞද්ධ රටින් බැහැර වෙච්ච දෙමව්පියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ රටවල් වල වැදගත් දේවල් තියෙනවා. ශිල්ප ශාස්ත්‍ර හදාරන්න බොහොම පහසුකම් තියෙනවා. ඒ ඇත්තන්ට තියෙන නීතිය මේ දරුවන්ට සදාචාරය පිළිබඳ පණිවිඩය හරියට ලැබෙන්නේ නැහැ කියන්නේ. ඒ නිසා තමයි මේ රටවල් වලට වඩා බොහොම සැලකිල්ලක් දක්වන දෙමව්පියෝ දරුවන් පිළිබඳව. ඒ දරුවන් විහාරස්ථාන වලට යොමු කරලා, දහම් පාසල් වලට යොමු කරලා, ඒ වෙසක් සමයේ පැවැත්වෙන වෙසක් උත්සව වලට යොමු කරලා කිසියම් හැඟීමක් ලබා දෙන්නට දෙමව්පියන් උත්සාහ කරනවා. අපේ රටේ මේ රටේ වුණත් දෙමව්පියන් දැන් කල්පනා කරන්නට ඕන. මීට වසර ගණනාවකට කලින් තිබිච්ච තත්ත්වයට වඩා සදාචාර පරිහානියක් දකින්න ලැබෙනවා. දෙමව්පියනුත් රටේ පාලකයනුත් මේ ගැන ටිකක් කල්පනා කරන්නට ඕන. මේ උතුම් රට මේ උතුම් රටේ පැවති අවුරුදු 2500 ගණනක සංස්කෘතිය උත්තර වටිනවාද කියලා හිතන්න තෝරන මේ උතුම් සංස්කෘතිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පෝෂණය කරන්නට මේ දෙසක් සමේ අපි කවුරු කවුරුත් අදිස්ථාන කරගන්න තියෙනවා. ඒකයි කලීති ඉතිම දේ. ඉන්වත් ඊට ගැළපෙන විදිහේ මාතෘකාවක් අද අපි මේ ධර්ම දේශනාවට ඉදිරිපත් කළේ. අංගුත්තර ඒකක නිපාතේ ප්‍රමාද වර්ගයේ මුසලාම යෝග සූත්‍රයයි මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ. මේ සූත්‍ර දේශනාවට අහුම්කම් දෙනකොට කියනවා මොකද්ද කුසලයේ කියන්නේ බුදුහාමුදුරු වදාරනවා නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මංති සමුපස්සාමි යෝ එවං මහතු අත්හාය සංවත්තති මහණෙනි මම වෙන කිසිම ධර්මයක් දකින්නේ නැහැ මහත් අර්ථයේ පිණිස පවතින මොකක්ද යතිදම් භික්ඛවේ අනේ ලෝ කුසලානං මේ කුසල ධර්මයන්හි යෙදීමත් අනන්‍යෝගෝ අකුසලානං ධම්මාන අකුසල ධර්මයන්හි යෙදීමත් කියන කාරණේ තරම් අපට යහපත පිණිස පවතින අර්ථය පිණිස පවතින මේ කිසියම් දෙයක් මම දකින්නේ නෑ. ඔන්න කියනවා බුදුරජාණන් වහන්සේ කුසලය පිළිබඳව දේශනා කරපු හැටි. දැන් අපි බලන්නට ඕනේ අපි හුඟක් සමාජ කතා කරන දේ කුසලයේ සහ පින. කුසලයේ සහ පින කියන වචන දෙක අපි වෙනසක් නැතුව එකම දෙයක් සඳහා භාවිත කරනවා. අපි තේරුම් ගන්නට ඕන මේ කුසලයේ සහ පින කියන්නේ එකක්ද එහෙම නැත්නම් දෙකක්ද කියලා. ඒක තේරුම් ගැනීම මේ ධර්ම මාර්ගයට යොමු වෙන්නට පිළිපදින්නට ප්‍රයෝජනවත් වෙනවා. අපි දැන් බලමු බුදුහාමුදුරේ පින ගැන දේශනා කරපු තැන්. මේ තැන්වල පින ගැන දේශනා කරනවා. පාලි වචනය පුණ්‍ය. පුණ්‍ය කියන වචනේ ගැන ටිකක් සඳහන් වෙනවා. එක තැනකදී දේශනා කරනවා මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ත මහණෙනි පිනට බය වෙන්න එපා. එයි සුඛ සේතං භික්ඛවේ අදිවචනං පින කියලා කියන්නේ සැපයට පාවිච්චි කරන තවත් වචනයක්. පිනට බය වෙන්න එපා. පින කියලා කියන්නේ සැපයට පාවිච්චි කරන තවත් වචනයක්. එතකොට දැන් පින්වතුන්ට පේනවා පින සම්බන්ධ වෙලා තියෙන සැපයත් එක්ක. එක්තරා දෙවියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කරනවා උපනීයති ජීවිතමප්පමායු ජරූපනී තස්සන සංකිතානා ඒකං භයං මරණේ තෙක්ඛමානෝ විඥානි කෛරාත සුතාවහානි මේ ජීවිතය ක්‍රමෙන් ගත වේගෙන යනවා අපේ ආයුෂ උපනීයති ජීවිත මප්පමායු මේ කෙටි කාලයක් කියන මේ ජීවිතය ගෙවිගෙන යනවා ජරූපනී තස්සන සංකිතානා ජරාවටපත් වෙච්ච කෙනෙකුට පිටක් නැහැ. ඊතං භයං මරණේ තික්කමානෝ මේක ජීවෙන දෙන එකක් හැටියට මරණේ මරණේ හිලා දකින සිද්දලය විඥානි කෛරාත සුඛවහානි සැප ලබාගෙන හින් කරන්න විඥානි කෛරාත සැප ලබාගෙන හින් කරන්න කෙටි කාලයක් ගත කරන්න පුළුවන් මේ ජීවිතය අප්පන් ආයි කෙටි කාලයයි ආයසේ බොහොම කෙටි ඒකත් ගත වෙගෙන යනවා එතකොට ජරාවටපත් වෙනවා ජරාවටපත් වෙනකොට ආරක්ෂාවක් නෑ කාටවත් ඒක නවත්තන්න බෑ මේක බියක් ඒතන් භයං මරණයට එක්කමාන මේක මරණේ ඉලා දකින පුද්ගලයා බුදුහන් දැස් කරන්නේ. මොන විදියකින්ද සුඛවහන්නේ? හිමේ ස්වභාවය එතන ඉතින්නේ සුඛවහන්නේ සැප ලබා දෙන. සැප ලබා දෙන පින් කරන්නේ. මේක දෙවියගේ ආකල්පය. බුදුරජාණන් වහන්සේ මේක ටිකක් වෙනස් කළා. බුදුහාමුදුරුවෝ ඒ විදිහටම ප්‍රකාශ කළා මේ කෙටි කාලයේ ගෙවිගෙන යනවා ජරාවටපත් වුනහම ආරක්ෂාවක් නැහැ. මේක මරණය ගෙනදෙන දෙයක් හැටියට. මරණයට සමීප වීමක් හැටියට. දැකලා ඒකට බිය වෙලා මොනවද කළියුත්තේ? ලෝකානිසං පජහි සම්පිතෙක්කේ ශාන්තිය බලාපොරොත්තුෙන් නිවන බලාපොරොත්තුෙන් ලෝකානිසය අත්හරින්න. බුදුහාමුදුරේ දේශනා කරේ නෑ පින් කරන්න කියලා මේ නිවන බලාපොරොත්තුෙන් ලෝකානිසය අත්හරින්න කියලා. මෙතන පින්වත්නි වැදගත් කාරණා දෙකක් තියෙනවා. දෙවියාගේ ආකාශය බුදුරජාණන් වහන්සේගේ අවවාදයක්. දෙවියන්ගේ ආකල්පයේ උනේ සිංහස් කරලා සැප බලාපොරොත්තු වීම. භවය බලාපොරොත්තු වීම එතන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භවය බලාපොරොත්තු වීම නෙවෙයි ලෝකාන්තයේ ලෝකයේ තියෙන ඇලීම් බැඳීම් කාම වස්තුන්ට තියෙන ඇලීම් බැඳීම් දුරු කරගෙන ශාන්තිය බලාපොරොත්තු වෙනවා. ලෝකයෙන් මිදීම, භවයෙන් මිදීම. එතකොට තියෙනවාස්මී දැන් පැහැදිලි වෙන්න ඕන පින කියන්නේ මොකක්ද? කුසලය කියන්නේ මොකක්ද? පින කියලා කියන්නේ භවය බලාපොරොත්තු වෙන සසර බලාපොරොත්තු වෙන සසර සැප විපාක බලාපොරොත්තු වෙන කරන යම් යම් ක්‍රියා. කුසලයේ කියලා කියන්නේ මේ සසර දුකින් මිදීමේ බලාපොරොත්තුෙන් යොමු වන ප්‍රතිපදාව. ඒකල ප්‍රතිපදාව. ඒක ප්‍රතිපදාවක්. මේක කිසියම් පැස්කිරීම. සැපේ බලාපොරොත්තුෙන් පැස්කිරීම. එතකොට බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලිව දේශනා කළා පින නෙවෙයි වඩන්න ඕන කල යුතු දේ පින් රැස් කිරීම නෙවෙයි කුසල් වැඩි වීම. කුසල් වඩන්නට අවවාද කරේ දේශනා කරේ අකුසලං වික්ඛවේ පජහත මහණෙනි අකුසල් අත්හරින්න සත්වා වික්ඛවේ අකුසලං පජහිතුන් අකුසල් අත්හරින්න පුළුවන් නෝචේතං සක්ඛා අභවිස්ස අකුසලං පජහිතුන් නාහං එවං වදෙය ඔබට අකුසල් අත්හරින්න බැරි නම් මම මෙහෙම අත්හරින්න කියලා කියන්නේ නෑ බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැටි පින සහ කුසලය. අපි දැන් තේරුම් ගන්න තුන අපි මොකන්ද කරන්නේ? අපි වෙසක් කාලේ නොයෙක් දේවල් කරනවා. ඒ කරන දේවල් හොඳ හිතින් කරනකොට කුසල්. ඒ ඇත්තෝ පුරණ බඳිනවා. ඒ පුරණ බඳින ඇත්තෝ හොඳ හිතින් පුරණ බඳින්න ඕනේ. කෙනෙකුට යහපතක් වෙන්න කියලා මේ මාර්ගයෙන් කෙනෙක් සමගට යොමු වේවා. කෙනෙකුට පහන් සිටිවිලි පහළ වේවා කියලා හොඳ හිතින් ඒ කටයුතු කරනකොට එයාට පින් පහළ වෙනවා පින් ඇති වෙනවා පින් ලැබෙනවා කුසල චේතන මෙසක්පතත් උනත් ඒ විදිහට සකස් කරනකොට පින්ක් ඇති වෙනවා හොඳ හිතින් කරන දේවල්නේ ඒවයි පින් ලැබෙනවා ඉතින් මේ පින් රැස්කිරීම පමණක් නිවන් ලැබීමට හේතු වෙන්නේ නැහැ ඒකට කියනවා කුසල ප්‍රතිපදාවක් මේ කුසල ප්‍රතිපදාව කියන්නේ කුසල් ප්‍රතිපදාව තියෙන්නේ නැතුව හිමිතරක් කරන අවදාවත් සංසාරයෙන් මිදෙන්න පුළුවන් කමක් නෑ. එතකොට පින්වත්නි ඔය හිම ගැන කියනකොට පුණ්‍යක් ක්‍රියාවක් 10ක් කියනවා. ඒකට කියනවා දස දස පුණ්‍යක් ක්‍රියාවක් කියලා. දස පුණ්‍යක් ක්‍රියාවක්. හිම් කරන්න කාරණා 10ක්. ඒකත් තමයි ඔය ඇස් වහා ඇති දානං සීලං ච භාවනා පත්තිපත්තානුමෝදනා වියවච්ඡා ප්‍රචායන්ති දේශනා සුති දිත්‍ති දෝ කියන දානය දානය කියන්නේ කුණ්‍ය ක්‍රියාවක් ඒක කුසල ක්‍රියාවක් කරගන්නත් පුළුවන් නමුත් දානය දන් දෙන ඇත්තා කිසියම් භවයක් බලාපොරොත්තු වෙන සසර සැප විපාක බලාපොරොත්තු වෙන ඒ කටයුත්ත කරනවා නම් ඒක විනා කුණ්‍ය ක්‍රියාවක් දැන් බොහෝ දෙනා දන් දෙනවා. ඒ දන් දෙන්නේ යමක් බලාපොරොත්තු වෙන. කුඹයක් දීලා ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා සමහරු. සමහරු හිතනවා මට මේ ආත්මේ යම් යම් අනුපාඩුවන් ඇති වුණේ මේ දන් නොදී නිසා ඒ නිසා මම ලබන ආත්මයක් එකක් ලැබෙන්න වැඩි පුර දන් දෙන්න තෝරන කියලා දන් දෙනවා. ඉතින් මේ භවයේ බලාපොරොත්තු වෙන කරන දේ කොහොම වුණත් භවයේ බලාපොරොත්තු වෙන හරි හොඳ දෙයක් කිරීම අකුසලයක් කරලා පවක් කරලා දුගතිගාමී වෙනවට වඩා බොහොම වටිනවා. දැන් මාර්ගඵල ලබන්න දුනත් සුදුසු ස්ථානවල උත්පත්ති ලැබෙන්න ඕනේ. දැන් අෂ්ට දුෂ්ටක්ෂණ කියලා ස්ථාන හයක් අටක් තියෙනවානේ. අෂ්ට දුෂ්ටක්ෂණ කියන්නේ ක්ෂණ කියන්නේ මොහොත. දුෂ්ටක්ෂණ කියලා කියන්නේ අයහපත් මොහොතක්. මොහොත කියන්නේ බොහොම කෙටි කාලයක් නේ. අපි මේ යන සංසාර ගමනේ හැටියට මනුෂ්‍යා ස්වභාවයක් ලබලා ගත කරන්නේ කෙටි කාලයක්. ඉතින් එහෙම කෙටි කාලයකට කියන්නේ ක්ෂණේ කියන. ඉතින් අෂ්ට දුෂ්ටක්ෂණ කියන නරක මොහොතවල් නරක උත්පත්ති ස්ථාන කාල පරිච්ඡේද 8ක් තියෙනවා. නරකේ උපන්නෝතුන් මාර්ගඵල ලබන්න මේ ධර්මයේ ඉගෙන ගන්න, පුහුණු කරන්න, වර්ධනය කරන්න ඉඩ පහසුකම් නැහැ. එතකොට പ്രേත ලෝකයක උපන්නොතින් ඒ පහසුකම් ඇත්තේ නැහැ. තිරිසන් ලෝකයක උපන්නොතින් ඒ පහසුකම් ඇත්තේ නැහැ. ඊළඟට අරූප අසඤ්ඤ තලයේ උපන්නොතින් මේ පහසුකම් ලැබෙන්නේ නැහැ. සත්‍යන්ත දේශයක උපන්නොතින් ඒ පහසුකම් නැහැ. ඉන්ද්‍රිය විකලක්ෂයක් වුණොත් මේ පංචේන්ද්‍රිය ඉන්ද්‍රිය පහ විකල වුණොතින් එය ධර්මයේ හරියට දකින්න බෑ. බුදුරුව දකින්න බෑ. බණ පොතක් කියවන්න බෑ බණක් අහන්න විදියක් නෑ එතකොට ඒ ඇත්තටත් මේ පංචේන්ද්‍රියන්ගේ විකලත්වය නිසා මේ ධර්මයේ පිළිපදින්න බැරුව යනවා ඊළඟට මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙනකොටින් කොච්චර හොඳ ධර්මයක් තිබුණත් ලෝකේ පහළ වෙන මේ ධර්මයක හිත නැමෙන්නේ නෑ අබුද්ධෝත්පාද කාලයක උත්පත්ති ලැබුවකින් ධර්මයක් නැති කාලයක ඉතින් ඒ ඇත්ත කොහොමද ධර්මයේ පිළිපදින්නේ? ඒවා තමයි අස්ස දුෂ්ටක්ෂණ කියන්නේ. ඒ අස්ත දුෂ්ටක්ෂණ වලින් මිදෙන්නට හිමෝන කරනවා. ඒ නිසා කුසලය නොඇදුවත් හිම් වැඩුවාම හිම් වර්ධනය කරාම පුණ්‍ය කටයුතු කරනකොට අර නරක ස්ථාන වලින් මිදලා හොඳ ස්ථානයක උපත්ති ලැබෙනවා. මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙනවා. අංග සම්පූර්ණ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවාම ඉතින් ඒකට පිළිවෙලින් කොහොම හරි මේ සසර දුකින් මිදෙන මාර්ගය කියන්නේ. ඒ නිසා ඒකත් වැදගත්. හිංසිරීම. දානයක් දෙනකොට ඒ දන් දෙන ඇත්තා විවිධ අදහස් වලින් යුතුව දන් දෙනවා. සමහරු අත්හැරීම පුරුදු කරන් දන් දෙනවා. සමහරු යමක් බලාපොරොත්තුෙන් සතර සතර භාග බලාපොරොත්තුෙන් දන් දෙනවා. ඒ කොහොමද දුන්නා දන් දෙන ඇත්තා හොඳ හිතින් දන් දෙන්නට ඕන. දැන් දානේ දීනුවක් තියෙනවනේ සිද්ධිලින්ද වශයෙන් සිද්ධිලි දාන දාස දාන සහාය දානපති කියලා. දාන දාස කියන්නේ දෙන දෙයක වහල් වෙලා දෙන එක. තමන්ට කන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ටත් කන්න බැරි එහෙම ඉහත දාන දෙයක් එහෙම නැත්නම් Tamanට අන්නේ බැරි ඉහත දාන දෙයක් කෙනෙකුට දෙනවා. ඉතින් එහෙම දීමනාවලට කියන්නේ එහෙම ඇත්තන්ට කියන්නේ දාන දාස කියලා. සමහර විට අමුතුවෙන් සූදානමක් නැහැ. Taman පාවිච්චි කරන හැටියට Taman කන කරනවා ඉඳෙනවා. එහෙම දින ඇත්තන්ට කියනවා දාන පති කියලා. එතකොට දීමනාවක් කරනකොට අනිත් කෙනෙකුට පාවිච්චියට ගන්න පුළුවන් විදිහට ප්‍රයෝජනවත් විදිහට යමක් දෙන්න ඕනේ. එහෙම තමයි බෞද්ධයන් ඒ කටයුතු කරන්නේ. ඉතින් ඒ තවත් දානීය ප්‍රවේද කුටිකුත් තියෙනවා. ඉතින් දෙකක් කාලේ අපි බොහොම දානීය ප්‍රගුණ කරනවා. දානීය පුරුදු කරනවා. ඉතින් රට පුරාම මේ තැන්වල දන්සල් දෙනවා. ඉතින් මේ තරම් දන්සල් දෙන රටක් මේක කිහිවත් නැහැ. කතා කර කර දන් දෙනවා. පාරේ යන පාරේ පිටේ යන්නේ නැයට කතා කරමින් කෑම්බින් දෙනවා. මුන් පෙරත්ත කරමින් දෙනවා. ඉතින් හොඳයි. දන්සල් දෙන එක මේ මහා කාමික ශ්‍රේෂ්ඨ මහෞත්මය පහළ වෙච්ච කාල පරිච්ඡේදේ දන්සල් දෙනවා. ඒක බොහොම වටින දෙයක්. ඒ දීමනාව ඒ විදිහට පුරුදු කරන්නට ඕනේ. ඉතින් Taman ළඟට කෙනෙක් නැති බැරි කෙනෙක් ආවහම ඒ ඇත්තටත් ඒ විදිහට කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා දානය සීල ක්‍රියාව. සීලයක් පුණ්‍ය ක්‍රියාව. සීලය සමහර කුසල ක්‍රියාවක් වෙනත් පුළුවන් පුණ්‍ය ක්‍රියාවක් වෙනත් පුළුවන්. ඒ නිසා සුගති සම්පත් ලබන්නේ හොඳ ස්ථානවල ලබන්නේ හොඳ ස්ථාන උප්පත්තිය ලබන්නේ රූප ශෝභාව ඇතිව උප්පත්තිය ලබන්න ඕන කියන හැඟීමෙන් සීලය පුරනවා නම් ඒක පුණ්‍ය ක්‍රියාව. මොකද භවයේ සම්පත් බලාපොරොත්තු වෙන කරන ක්‍රියාව. ඊළඟට භාවනාව සමහර සිදු කරනවා මේ භාවනාව පුහුණු කිරීම නිසා මට ප්‍රඥා සම්පත්තිය ලබන්න පුළුවන්. සසර ප්‍රඥාවෙන් දිනුවල උත්පත්ති ලබන්න පුළුවන් කියන හැඟීමේ භාවනාව පුරුදු කරනවා. ඒ නිසා ඒකත් නියක් ක්‍රියාවක් වෙනවා. ඊළඟට පත්ති කියන්නේ මේ නම් පිනක් දෙනවා කාට හරි. මටත් කාට හරි යමක් දෙනවා මටත් ලැබෙනවා කියලා කින් දෙනවා. පත්ති කියන්නේ ඒක. පත්තානුමෝදනා. කින් අනුමෝදන් වෙනවා. ඒකත් පුණ්‍ය ක්‍රියාවක්. අනිත් එක විද්‍යාවච්ච. විද්‍යාවච්ච කියන්නේ වස්තුවේ කිරීම. ඒකත් බොහොම හොඳ දෙයක්. වස්තුවේ කරන්න තියෙන බෞද්ධයින් ඒවා පුරුදු කරනවා. දැන් ස්වාමින් වහන්සේලා ආතරේ වස්තුවේ කරනවා. විහාරස්ථානයේ වස්තුවේ තියෙනවා. ඒ ඒ සෑම දෙයක්ම කරනකොට හොඳ සිතිවිලි පහළ වෙන්නේ. වැඩි ස්වාමින් වහන්සේලා වෙන්නේ ලාබාල තරුණ විසුණු වහන්සේලා වස්තුවේ කරනවා. වැඩි පියාඹුන්ට පස්ථාන කරනවා. මේ සමාජයේ උනත් දෙමව්පියන් වෙනුවෙන් දරුවෝ උපස්ථාන කරනවා. සැලකිලි දක්වනවා. වැඩිහිටියන් වෙනුවෙන් සැලකිලි දක්වනවා. ගිරණුන්ට උපස්ථාන කරන යුක්කෝ වතාවක්. ඒවයින් කුසල් සිතුවිලි පහළ වෙන්නේ පින්. පින් සිතුවිලි පහළ වෙන්නේ. ඊළඟට අපචායනය. අපචායන කියන්නේ වැඳුම් පිදුම් කිරීම, ගරු කිරීම. වැඩිහිටියන්ට ගරු කරනවා, සිල්ලුකුන්ට ගරු කරනවා. ඒවා මුළු දේවල් ඒ දේ කිරීමේ පින් රැස් වෙන්නේ. ඊළඟට දේශනා ධර්ම දේශනා කරනවා ගිහියත් දේශනා කරනවා පැවිදි වික්ෂුන් වහන්සේලා දේශනා කරනවා කෙනෙකුට යහපතක් වෙන්න කියලා ධර්මයේ දේශනා කරනකොට සමන්ත පහන් සිටිලි සිං සිටිලි පහළ වෙන්නේ ඊළඟට සුති සුති කියන්නේ ඇසීම මේ ඇසීමෙන් මන ඇසීමෙන් සිං සිටිලි පහළ වෙනවා හොඳට බණ අහගෙන ඉන්නකොට කුසල් සිටිලි පහළ වෙනවා එතකොට ඒ සිං රැස්වීම හිම් පහළ විය ඇති කර ගැනීම, සිතිවිලි ඇති කර ගැනීම සසර සැප විපාක ලබන්න හේතු වෙනවා. දිට්ඨි කියන්නේ සම්‍යක් දෘෂ්ටි ඇති කර ගන්නවා. සම්‍යක් දෘෂ්ටි ඇති කරගෙන ගත්තාම ඒකත් නිකන් පුණ්‍ය ක්‍රියාවක්. ඒවට කියන්නේ දස පුණ්‍ය ක්‍රියාවක් කියලා. දස පුණ්‍ය ක්‍රියාවක්. ඊළඟට පින්වත්නි අපි දැන් බලන්න ඕනේ කුසල ක්‍රියා. දැන් දස කුසල් කියලා කියනවනේ. දස කුසල ක්‍රියා. දැන් පින සහ කුසලයේ කියන්නේ මොකක්ද කියලා දැන් ඔයයන්ට තේරෙනවා. පින සාමාන්‍ය ආහාරයේදී පින කියන වචනේ කුසල කියන වචනේ ભેදයක් නැතුව කවුරුත් එක දෙයක් හැටියට පාවිච්චි කරන්නේ. නමුත් මේ දෙක වෙන කලකා බලනකොට පිනයි පවයි දෙකම සතර ප්‍රඥාත්මට ඕන කරන කර්ම සංඛ්‍යාවතය යන්නේ. කර්ම රැස් වෙන්නේ. කියලා කිව්වත් පවතිවත් කර්ම. එයා සසර ගමනට හේතු වෙන ක්‍රියා. ඒකට පිනවදින් කෙරෙන්නේ සතුපාක ලබා ගැනීම භවගාමී වෙන එක. ඒක සසරින් මිදෙන්න පින වැඩගත් වෙන්නේ නැහැ. සසරින් මිදෙන්න බෑ කියන විතරක් කරලා. කුසල මාර්ගයේ තියෙන වෙන්න තියෙනවා. එතකොට කුසලය බුද්ධලය නිවන් පැත්තට යොමු කරනවා. මේ නිවන් පැත්තට යොමු කරන ක්‍රියාදාමය තමයි කුසලයේ කියලා කියන්නේ. කුසලයේ කියන වචනේ තේරුම හැකියාව, දක්ෂතාව කියන තේරුම. එතකොට මේ නිවන් හැකියාව දිනු කිරීම තමයි මේ කුසල මාර්ගයෙන් කරන්නේ. එතකොට කුසලය භවගාමී වෙන්න නෙවෙයි, නිර්වාණගාමී වෙන්න. එතකොට පින භවගාමී වුණත් පුද්ගලයාට ඒක අවශ්‍යයි ඕන කරනවා. මොකද දුගතියෙන් මිදෙන්නේ. දුගතියෙන් මිදලා සුගතියට යන්න පුළුවන් ඉතිං ඇස් කිරීම නිසා. එතකොට පින්නාති දැන් අපි බලන්නට ඕන මේ මොනවද මේ කුසල ක්‍රියා කියන්නේ කියලා. කුසල ක්‍රියා 10ක් තියෙනවනේ. ඒ ඒ කුසල ක්‍රියා 10 දැන් බුදුහාමුදුරන්ගේ දේශනාවල බොහොම ලස්සනට බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා කාලීයක සූත්‍රයේම විරංජක සූත්‍රයේම පැහැදිලි කරලා තියෙනවා ඒවා ධම්මචර්යා ධම්මචර්යා සමචර්යා හැටියට මේ පළවෙනි එක තමයි පාණාතිපාතං පහය පාණාතිපාතා පටිවිදකෝසේති ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතය හැරලා ඒන් වැළකීලා ජීවත් වෙනවා එහෙම මෙහි වලකින්නේ තවත් විස්තර කරනවා නිහිත දඬෝ නිහිත සත්තු මේ දඬු පැත්තකින් තියලා අවියාවිද පැත්තකින් තියලා ලැජ්ජී බයපන්නේ මේ පමත බය ඇතිව පමත ලැජ්ජා ඇතිව බොහොම අනුකම්පාවෙන් මේ කාර්මිකව සබ්බපාන දීපේ සිතානුකම්පීවරි සියලුම සත්‍යයන් කෙරෙහි සිතානුකම්පී වාසය කරනවා ඒක තමයි පළවෙනි කුසල ක්‍රියාව එතකොට ওই කුසල ක්‍රියාවක යෙදෙනකොට මේ ඇත්තගේ හිත දූෂණය වෙන්නේ නැහැ. හිත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දූෂණය වෙන්නේ නැහැ. ඒ දූෂණය නෙවෙයි හිත පවිත්‍ර කරනවා. ඒක තමයි කුසල ක්‍රියාව. ඊළඟට අදින්නාදානං පහය අදින්නාදාන පටිවිරතෝ හෝති. මුදුන් දෙය ගැනීමෙන් වැළකීලා අන්සන්තක ගමේ හෝ ආරණ්‍ය කැලේ හෝ යම් භාණ්ඩයක් උපකරණයක් එහෙම තියෙනවනම් ඒක පැහැරගන්නේ නැතුව ඒවයින් වැළකීලා ඉන්නවනම් අන්තසුද්ධිය ගැනීමෙන් වැළකීලා ඉන්නවනම් ඒක තමයි අදත්තාදානය කියලා කියන්නේ. ඊළඟට බලන්න දැන් ඔය කාමිත්‍යාචාරය. කාමිත්‍යාචාරය කියන්නේ දැන් මේ ජීවිතය ගත්තාම මේ ජීවිතේ පෞද්ගලිකයක් ආරක්ෂා වෙන්නේ ඒ ස්වාමි භාර්යාව දෙන්නගේ සුවදත්වය විශ්වාසය ආරක්ෂා වෙන විදිහට තිබුණොත් ඉතින් මේ විශ්වාසය කඩ වෙන විදිහට තවත් කෙනෙක් ඒකට සම්බන්ධ වුණොත් ඒ දෙන්නගේ ජීවිතේට ඒක තමයි කාම මිත්‍යාචාරය කියලා කියන්නේ. ස්වාමියා වෙන කාන්තාවක් සමග සම්බන්ධතාව පැවැත්වුවොත් ඒකම මේ විරිඳ වෙන පිරිසේක සමග සම්බන්ධතාව පැවැත්වුවොත් ඒ පෞල් ජීවිතයේ තියෙන සුහදත්වය බිඳෙනවා. ඒ සුහදත්වයේ බිඳීම නිසා ඔවුන්ගේ ක්‍රියාවල උන්ගේ සිටීවි වල දූෂණයක් ඇති වෙනවා. ඒක තමයි කාමීත්‍යාචාරය කියලා කියන්නේ. දැන් ඔය සාලේයක සූත්‍රයේ වේරංජ සූත්‍රයේ දීර්ඝ වශයෙන් විස්තර කරනවා මේ ඔය ශිෂ්‍යාපදේ කඩගෙන හැටි. දැන් කාන්තාවක් මේ පැත්තෙන් බලනකොට මාතුරක්කිතා, පිතුරක්කිතා, භාතුරක්කිතා කියලා තියෙනවා මාව විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, පියා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, මේ සහෝදරයා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය ඒ විදිහේ ස්ත්‍රීන් 30 දෙනෙක් ඉන්නවා 21 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ ඇත්තන් සමග කිසි අනිත් සම්බන්ධයක් ඇති කර ගැනීම සාමිත්‍යාචාරයට අයත් වෙනවා. ඒ නිසා ඒ ආරක්ෂා වීම කුසලයටයි. ඒ වැළකීම කුසලයටයි. අනිත් කාරණය තමයි මුසාවාදය. ඕනෝන්ගේ විශ්වාසය ආරක්ෂා වෙන්නේ වචනයේ උදේ. Tamanta hari අනුන්ට hari කිසියම් ලාභයක් මේ මොකක් හරි බලාපොරොත්තුවක් ඇතුව බොරුවක් කියනවනම් වචනයක් ප්‍රකාශ කරනවනම් පැවතීමේ අදහසින් ඒක තමයි මුසාවාදය කියලා කියන්නේ. අත් හේතුවා, පර හේතුවා, ආනිස කිංචිත් හේතුවා. මේ සම්පජාන මුසා භාසිතා හෝ තමන්ගේ ප්‍රයෝජනෙට හරි අනුන්ගේ ප්‍රයෝජනෙට හරි එහෙම නැත්නම් කැම් වීම ටිකක් ලබා ගන්න මොනවා හරි බලාපොරොත්තුවක් නිසා හරි දැනගෙන අනිත්‍ය පවතන අදහසින් වචනයක් කියනවා නම් ඒක තමයි නිසාවාදා කියලා කියන්නේ. ඒකෙන් මේ පුද්ගලයාගේ චරිතය දූෂණය වෙනවා. අනිත් කාරණය තමයි හේලන. තමන් අනිත් සමාජයේ ජීවත් වෙන කෙනෙකු බිඳවන අදහසින් යම් යම් වචන ප්‍රකාශ කරනවා. ඉතෝසිත්වා න අමුත්‍රාඛාතා මේ සම්බේදාය. මෙතන යමක් අහලා තවත් තැනක ඒක කියන්නේ නැහැ. ඒ බෙද බිනවන්ද. න අමුත්‍ර සුත්වා මේ සංඝක්ඛාතා අමුසම්බේදාය. මෙතන දෙයක් අහලා ඒක මෙතන කියන්නේ නැහැ මේ ඇත්තන්ගේ දෙවිදේ සඳහා. ඉතින් ඒ ඇත්තෝ මේ සමගියෙන් ඉන්න ඇත්තෝ සමගි කරන්නට ඕනේ. අසමගි වෙච්ච ඇත්තු සමගි කරන්න ඕනේ. සමගි වෙච්ච ඇත්තන්ගේ සමගිය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. සමග්ග රතු සමග්ග කරණී වාචම් භාවිතා වෙති. සමගි කිරීමේ ඇලෙන්න තෝරන සමගි කරන වචන පාවිච්චි කරන්න ඕනේ. එහෙම පාවිච්චි කරනවා නම් මේ සංහිඳ දෝෂය වෙන්නේ හේනම කියලා කියන්නේ ඒකයි. අතන කියන දේ මෙතෙන්ද කියලා පිරිස බිඳවනවා. මෙතෙන් කියන දේ අතින් තැනකට ගිහින් ඒ පිරිස බිඳවනවා. මේ ශිෂ්ට සම්පන්නව සාමකාමී සමාජයක් අතරේ ඕනෝන් බිඳවීම තමයි මේ තියෙන්නේ කියලා කියන්නේ. ඊළඟට පරුස වාචන. යම් කිසි වචනයක් ප්‍රකාශ කරනකොට ඒ ප්‍රකාශ කරන වචනේ බොහොම ප්‍රේරණක වෙන්න ඕනේ. බොහොම ප්‍රේරණක වෙන්න ඕනේ. යා සා වාචා නීලා අන්න සුඛා ප්‍රේමණීය. ඒ දොස් රහිත වෙන්න ඕනේ. නීලාසේ දොස් රහිත වෙන්න ඕනේ. අන්න සුඛා කන්ට බොහොම ප්‍රේරණය වෙන්න ඕනේ. ප්‍රේමණීය ප්‍රේමණීය වෙන්න ඕන හදයන්ගම සිත් ගන්න සිදු සිත් ගන්න සිදු වෙන්න ඕන හෝරි හෝරි කියන්නේ මේ නගරේ ජීවත් වෙන සිස්සත්වයට ගැලපෙන බහුජන කාන්තා බොහෝජනයාට ප්‍රිය වූ බහුජන මනාපා බොහෝජනට මනාප වූ අනේ ඒ විදිය වචන පාවිච්චි කරන්න ඕන ඒක තමයි පරුසාව පරුසාවාචයෙන් වැළකීම පරුසාවාචා කියන්නේ තමන්ගේ අනුන්ගේ හිත සලු කරන නපුරු කරන වචන පාවිච්චි කිරීම. එතකොට එහෙමනම් අපි පාවිච්චි කරන්නට ඕන මේ විදිහේ වචන. දොස් රහිත කනට ප්‍රිය ප්‍රේමණීය සිත් ගන්න. ඒක ශිෂ්ටත්වයට ගැළපෙන බොහෝ දෙනාට ප්‍රියමනාප බුදවන ඒ විදිහේ වචන පාවිච්චි කරන්නේ. සම්පූර්ණයෙන් මේ සමාජයේ නියුද්ධන වචන පාවිච්චි කරනවා. ඒ වචන පාවිච්චි කරාම ඒවයි සමුබන් ගුරුසු බව, අමීරි බව මේ දෙන අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉන්න පුජ්‍යලයෝ තමන්ගේ දක්ෂකම් අනුව තමන්ගේ ශක්ති සම්පන්නකම් අනුව මේ දිනයි වචන පාවිච්චි කරාට ආනින්නත් කල්පනා කරන්නේ මේ ඇත්තගේ තියෙන නැදෙනකම. මේ ඇත්ත ශිෂ්ටත්වයට පත්වෙච්ච කෙනෙක් නෙවෙයි. මේ සමාජයේට සමයට ගැලපෙන වචන නෙවෙයි පාවිච්චි කරේ. මේ වචන වලින් මේ පුජ්‍යලයාගේ තියෙන වැදගත්කම සමාජයේ මනිනවා. Taman නොහිතුවට සමාජයේ මනිනවා. ඒ නිසා පින්වත්නි මිනිසක් ඉදී යම් කිසි වචනයක් පාවිච්චි කරනකොට ඒ වචනේ බොහෝ කල්පනාවෙන් එළියට දාන්න ඕනේ. අනිත් එක්කෙනාට කියද කියලා බලන්න ඕනේ. ඒ අප්පිය නම් ඒ වචනේ පාවිච්චි කරන්න හොඳ නෑ. අනිත් පුද්ගලයාගේ ආවේග මතු කරන මේ අවසන විදිහේ වචනද කියලා තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන වචනේ පිට කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක හොඳ සමාජය ගොඩනැගෙන විතන. කුසල ක්‍රියාවක් වෙන්නේ එතකොටයි. ඒ නිසා අපේ වචන නියම් යහපත් වෙන්න ඕන. ඒක කුසල ක්‍රියාවක් වෙනවා. අනිත් වචනේ තමයි පින්වත්නි සම්පප්පලාප කියන්නේ. සම්ප කියන්නේ හිස් දේ තමන්ගේ අනුන්ගේ හිතසුව විනාශ කරන හිස් දේ පලාප කියන්නේ බෙදවීම. එහෙමනම් අපි ඒවයින් වළකින්න ඕනේ. එතකොටයි කුසල ක්‍රියාවක් වෙන්නේ. කාලවාදී, භූතවාදී, කාලවාදී කියලා කියන්නේ ගැළපෙන. කාලයට ගැළපෙන වචන වෙන්න ඕනේ. භූතවාදී කියන්නේ සත්‍ය වූ වචන වෙන්න ඕනේ. අත්වාදී අර්ථවත් වෙන්න ඕනේ. ධම්මවාදී ධර්මානුකූල වෙන්න ඕනේ. නිදානවකින් වාචං භාසිතා. මේ නිදාන නිදානයක් වගේ වචන. තැන්පත් කරගන්න, සිහිය තැන්පත් කරගන්න ගැළපෙන විදිහේ වචන පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි සම්ප්‍රප්පලාපයෙන් වැළකීම කියලා කියන්නේ. ඒක කුසල ක්‍රියාවක්. අනිත් කාරණය තමයි අවිද්‍යාව. අවිද්‍යාව. අවිද්‍යාවෙන් වැළකීම. අවිද්‍යාවෙන් තොරවීම. තමන්ගේ අන්සතු වස්තුවක් ඒක ඔවුන්ගේ සතුට පිණිස පාවිච්චි කරන යම් කිසි දෙයක්. ඒ පාවිච්චි කරන උත්සාහයෙන් අනුන් හරි හම්බ කරගත්ත දේ ඒවා තමන්ට අයිති කරගන්න කල්පනා කිරීම. යන්තම් පරස්ස පරිවිත්‍රූපකරණං තං නාදිජ්ජිතා හේති භවත යම් පරස්ස මමසාති අනේ ඒකට තියෙන එක මට ලැබුණකින් හොඳයි කියලා මේ අනිත් කෙනෙක් හිමි කරගත්ත දෙයක් උත්සාහයෙන් ලබාගත්ත දෙයක් තමයි අයිති කරගන්න යන්නේ ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ ඊළඟට කිව්වත් ව්‍යාපාදේ ව්‍යාපාදේ කියලා කියන්නේ මේ නරකයෙන් දූෂණය වෙච්ච හිතින් අනිත් අය විනාශේවා නැසේවා කියන කල්පනාව තමයි ව්‍යාපාදය. ඉතින් මේ ව්‍යාපාදයේ ඒ ඉතින් ඈඩ් කරගන්නවා නම් ඒක තමයි කුසල ක්‍රියාව. අනිත් කාරණේ තුනත් මේ සම්මා දිට්ඨිය. දෘෂ්ටි යහපත් වෙන්නට ඕනේ. දෘෂ්ටි යහපත් වුණාම තමයි කුසල ප්‍රතිපදාවට යොමු වෙන්නේ. ඒ කුසල ප්‍රතිපදාවට යොමු වෙන්නේ නැහැ දෘෂ්ටි යහපත් වෙන්නේ නැත්නම්. ඒ නිසා මේ කුසල ක්‍රියාව කුසල ක්‍රියා තේරුම් ගන්නට ඕන. විනාශී මේ දස පුණ්‍ය ක්‍රියා වස්තු සසරට හේතු වන බවත් කුසල ක්‍රියා භවයෙන් නිදීමට සසරින් නිදීමට හේතු වන බව තේරුම් ගන්නට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි වර්ධනය කළ යුත්තේ කුසල් දිනු කරගත යුත්තේ කුසල් කුසලං වික්‍රේ භාවේත මහණෙනි කුසල් වඩන්න සත්තා වික්‍රේ කුසලං සක්කා දිට්ඨිය අකුසලම් පජහිතේ මහරින් අකුසල් දුරු කරන්න පුළුවන් කුසල් වඩන්න පුළුවන් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කුසල් වැඩි වීම පිළිබඳව දේශනා කරා ඉතින් මේ අවස්ථාවේ අපි මේ වෙසක් සමයේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උතුම් සිදුවීම් තුනක් සිහිපත් කරන මේ අවස්ථාවේ ඒ කාලයට එන්නට කලින් අපි දැන් දැම්ම සූදානම් වෙන්නට ඕන මේ බුදුහාමුදුරේ දේශනා කරපු ධර්ම මාර්ගයේ පිළිපදින්න. ඉතින් ඒ කාලේ විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් ඉස්සෝ පැවැත්තුවා. බාලනක්හත්ත කියලා උත්සවයක් තිබුණා. මේ බාලනක්හත්ත කියන උත්සවය පවත්වපු ආකාරය වනපතේ සඳහන් වෙනවා. සරත් නුර හිටපු මිනිස්සු විකාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකන් කලින් ඉඳලා ඒ නැකත් කෙලියක් පැවැත්තුවා. ඒ නැකැත්තෙලිය පැවැත්මේ 아무තු විදියකට ඒ රටේ පිරිස ශරීරයේ පුරාම මේ සැලැස්මේ ජීවත් වෙච්ච මිනිසුන් ශරීරයේ පුරාම ගොමසවරගෙන අනුතවරගෙන තනින් තන යනවා. තවත් තවත් බහුරූපෝලම් සකස් කරගෙන තනින් තන ගෙවල් වලට යනවා. මේ ගෙවල් වලට ගිහිල්ලා බොහොම අසභ්‍යවිකී වචන පාවිච්චි කරන්නේ. ඒ විතරක් නෙවෙයි පාරේ අනේ නැත්තන්ට උනත් උසුරු උසුරු කරමින් යන්නේ. ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා අසභ්‍ය වචන බොහෝම කනට අමිහිරි වචන පාවිච්චි කරමින් මුදල් රැස් කරනවා. ඉතින් මේ කාලේ ඒ සරත් නුර ඉන්න බොහොම ශ්‍රද්ධාවන්ත ආර්ය පිරිස බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයා මහමගට වඩිනවට කැමති නැහැ. ඒ නිසා මේ ඇත්තු විහාරස්ථානයේදී ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වික්ෂුන් වහන්සේලාට ආරාධනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේලා මේ සතියේ මගට වඩින්න දෙපා. අපි නිවෙස් වලට වැඩමවන්න දෙපා. පින්ඳ පාතේ වඩින්න අවශ්‍ය නැහැ. අපි වහන්සේලාට අපෝපස්ථාන කරනවා කියලා ආහාර පාන ආදී දේවල් සියල්ලක්ම දානමාන සපේල විහාරස්ථානේ ඒ ඇතු ජීවන් වලට කියලා නිස්සබ්දව ඉන්නවා. ඉතින් මේ බාල පිරිස ශික්ෂණයෙන් අඩු පිරිස මේ විදිහට ගොම අලු තවරගෙන තනින් තන යමින් ඒ නිවෙස් වලට එනකොට ඈත බිම මේ හඬ ඇහෙනකොට මුදල් දීලා මේ පිළිස යවනවා. වැඩි හිටියෝ ළමයින්ටත් මේ හඬවල් නැහැ මුදල් ටිකක් එහෙම ඉක්මනින්ම දීලා ආ පිටත් කරනවා. ඉතින් ওই විදිහට සතියක් කියන්නේ. බොහොම අමිහිරි. මේ සතියක් ගත වුණාට පස්සේ මේ ආර්ය පිරිස, ශ්‍රද්ධාවන්ත පිරිස, බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා තමන්ගේ නිවෙස් වලට වැඩමවාගෙන ධම්පෙන් පිරිනමල මෙච්ච සිද්ධිය කියනවා. අනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අපි බොහොම වේදනාවෙන් පහුගිය කාලේ ගත කරේ. මේ බාල නක්කත්ත බාල නක්කත්තේ නිසා බාලින්ගේ නැකැත්තේ නිසා අපිට මහා කරදරයක් වුණේ. මහා විපත්තියක් වුණේ. මම අමිහිරි හඬක් අහන්න ලැබුණේ. ඉතින් ඒ නිසා අපි මේ විදිහටයි පිළිපැද්දේ කියලා ඒ ඇත්තන්ට ඒ සතිය පුරාම ගත කරන්න සිද්ධ වෙච්ච දුක්ඛයට ආදී පැහැදිලි කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක අහගෙන ඉඳලා බණපදයක් දේශනා කරනවා. සමාද මනු නිංජන්ති බාලාදුන්නේ දුෝජන. අප්‍රමාදයිත මේධාවී ධනං සෙත්තං වරක්කති. බාලාදුන්නේ දුෝජන ඥානෙ අදු නුවණ අදු බාල ජනයා බාලා දුන්නේ දිනෝ ජනා මේ ඥානීය අඩු බෝඩ අය මේ විදිහට හිතිරෙනවා. පමාද මනු යුඤ්ජන්ති බාලා දුන්නේ දිනෝ ජන අප්‍රමාදංච නේධාවි ඥානවන්ත අය අප්‍රමාදය ධනං සෙත්තංව රක්කති උතුම් ධනයක් හැටියට ආරක්ෂා කරනවා දැන් ඔන්න බලන්න බාල ජනතාව බුද්ධියෙන් අඩු ශික්ෂණයෙන් අඩු බාල ජනතාව හැදෙන්නේ නැති. ඊයේ දැනගත් අය නෙවෙයි. ඒ නිසා ශරීරයේ පුරාම ගොමාලු තවරගෙන අනිත් අනිත් අයට පාරිකෘත යන අයට උසුළු උසුළු කරමින් ජීවල් වලට ගිහිල්ලා බොහොම අසභ්‍ය වචන පාවිච්චි කරමින් මුදගස් කරනවා. මේ බුදුහාමුදුරු පැහැදිලි කරනවා මේ භාණස්තන්ගේ ඇති. නමුත් අනිත් අය සමාද මනුයෙන් ජන්ති බාලා දුන්නේ දුනෝ ජන අපමාදංච මේධාවී ධනවිතේසං වරක්කේ. ඥානවන්තයෝ අප්‍රමාදය දේශ ධනයක් හැටියට සැලකෙනවා. ඉතින් ඒක තමයි වටින්නේ. දැන් අපි තේරුම් ගන්න ඕන අපිත් අපේ සමාජය තුලත් මෙහෙම දේවල් දකින්න ලැබෙනවා. මූල මදි වුණාම දැනුම් ගත්තම මදි වුණාම අනිත් අයගේ පහසු ගැන සැලකන්නේ නැහැ. අපි නිතරම කල්පනා කරන්න තෝරන අනිත් පැත්තන්ගේ පහසුව. සමාජ පහසුව විතරක් නෙවෙයි අනිත් පැත්තන්ගේ පහසුව ගැන සැලකන්න ඕන. ඉතින් එහෙම නුවණ කියන ඇස්සේ තමන්ගේ විතරක් නෙවෙයි අනිත් අතන්ගේ පහසු වෙනස් සලකලා කටයුතු කරන්නේ. මෙතන පින්වත්නි කෙටියෙන් තේරුම් ගන්නට ඕන අපමාද කියන වචනේ මද කියන්නේ මත් වීම, සමාද කියන්නේ අතිශයින්මත් වීම. අතිශයින්මත් නොවන්නේ ඥානවන්ත අය. විවිධ හේතු නිසා මත් වෙනවා. සමහරු ධනය නිසා මත් වෙනවා. සමහරු උගත්කම නිසා මත් වෙනවා. සමහරු පිරිවර නිසා මත් වෙනවා. සමහරු රූපේ නිසා මත් වෙනවා. විවිධ ක්‍රමවලින් මත් වෙන ඇත්තෝ ඒ මත් වීම නිසා උදව් වෙලා මානෙන් මත් වෙලා වැඩි හිටියන්ට සලකන්නේ නැහැ. සැලකුවට සලකන් සලකන්නේ නැහැ. තොලේ යුතුයකම් ඉෂ්ට කරන්නේ නැහැ. බොහොම නරක විදියට පහත් විදියට මේ ජීවිතේ ගත කරනවා. ඒ නිසා ඥානවන්ත මිනිස්සයා තේරුම් ගන්නවා උගත්කම කියන එක අපට ඕන කරන දෙයක්, ධනවත්කම කියන එක ඕන කරන දෙයක්, බුද්ධ ආගමේ ප්‍රතික්ෂේප කරන්නේ බුදුරජාණන් වහන්සේ ධනවත් වීමේ වැදගත්කමක් දේශනා කළා තියෙනවා. ධනවත් වෙන ආකාරයක් දේශනා කළා තියෙනවා. නමුත් මේ ධනියම ජීවිතය හරිය නෙවෙයි. ඊට වඩා වටිනවා ආධ්‍යාත්මික ජීවිතය. ආධ්‍යාත්මික ගුණවගාවත් එක්ක අනිත් අනිත් ලක්ෂණත් එකතු වෙන්නට ඕන. කෙනෙක් රූමත් වුණා වෙන එක හොඳයි, කෙනෙක්ක් තියෙන රූමත් වෙනවා. ඒ රූමත් වීමම හරය හැටියට කල්පනා කරගෙන තමන්ගේ යුතුයකම් බැහැර කරමින් ආධ්‍යාත්මික පැත්තෙන් හිත හිත මං වෙනවා නම් ඒ ජීවිතේ වටින්නේ නැහැ. ඒ නිසා ඔය ඔය අංග වගේම ජීවිතය හරිය ගැන කල්පනා කරන්න ඕනේ. ඒවා මොනවත් සම් ආධ්‍යාත්මික වැදගත්කම් ගැන, සදාචාරය ගැන වටිනාකම් ගැන කල්පනා කරන්න ඕනේ. එහෙම නම් තමයි ඒ ජීවිතය වාසනාවන්ත වෙන්නේ. ඒ නිසා පින්වත්නි අපි කල්පනා කරන්න ඕනේ මේ සත්‍යමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගැන ටිකක් කල්පනා කරන්න. උන්වහන්සේ දේශනා කරපු ධර්මය අපේ සමාජයට කොච්චර වැදගත්ද? ඒවා තේරුම් ගත්තේ නැති ඇත්තෝ මේ උතුම් ජීවිතේ විනාශ කරගන්න ආකාරයක් අපට අහන්න දැකින්ද ලැබෙනවා. පහුගිය සතියේ පමණ අපට අහන්න ලැබුණ ජනමාධ්‍ය වලින් පසුගිය මාස දෙක ඇතුළත අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිය දිනහා ගැනීම 67ක් සිදු වුණා කියලා. ඉතින් ඒ මේ බෞද්ධ රටේ ඒ තරම් කෙටි කාලයක් ඇතුළත එවැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් අහන්න ලැබීමත් මේ සනගාටුවට කාරණයක්. ඒක ආර්ථික හේතුන්ම නොවන බවත් අපට දැනගන්න ලැබුණා. ඉන්වත්නි අපි මේවට මාර්ග සකස් කරන්න ඕන. රටේ පාලක පක්ෂය උනත් දැනුම් දක්වීමේ උනත් මේවට මාර්ග සකස් කරන්න ඕන. වික්ෂුන් වහන්සේලාත් මේ පිළිබඳව සැලකිලි යොමු කරන්නට ඕන. ඉතින් මේ පිරිස විහාරස්ථාන වලට එන්නට ඕන. මේ ජීවිත ප්‍රශ්න නිසා සියදිවි නහා ගැනීම කරගත යුතු නැහැ. ඒ ජීවිත ප්‍රශ්න විසඳාගන්න මේ මාර්ග තියෙනවා. මානසික අසහනය ඇති වුණාම භික්ෂුන් වහන්සේලා හමු වෙන්න. ඒ භික්ෂුන් වහන්සේ දැනුගත් භික්ෂුන් වහන්සේලා හමු වෙලා උන්වහන්සේලා සමග සාකච්ඡා කරලා තමන්ගේ මානසික අසහනය අඩු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් භික්ෂුන් වහන්සේලාත් මෛත්‍රී සහගත එවැනි ඇත්තන්ට උදව් උපකාර කරන්න ඕනේ. ඉතින් භික්ෂුන් වහන්සේලා අපි දන්නවා විශාල සංඛ්‍යාවක් ඒ සඳහා ඇපකැප වෙලා ඉන්නවා. ඒ නිසා මේ බෞද්ධ රටේ ඉරලි සිදුවීම් සිදුවීම් ඉද සම්බන්ධ හොඳ නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඈත්නට පිහිට ලබන්නට පුළුවනි. ඒ නිසා මේ විහාරස්ථාන ආශ්‍රය කරගෙන තමන්ගේ ගුණ නුවණ දියුණු කරගන්න කල්පනා කරන්න ඕන. දැන් මේ රටවල් වල විතරක් නෙවෙයි මේ අබෞද්ධ රටවල් වල ඉරලි සිදුවීම් සිදු වෙනවා. නමුත් ඒ ඇත්තන්ට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන ඒ පැත්තට හැරිච්ච කිරිස්තුතුත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ ගැඹුරු කාරණා පිළිබඳව තේරුම් අරගෙන පැහැදිලා පැවිදි ජීවිතයට පත් වෙච්ච ඉන්නවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨ ධර්මය අපේ ජීවිතවලට පුරුදු පුහුණු කරගෙන මෙලොව ජීවිත වාසනාවන්ත කරගන්න. ඒකම පරලොව ජීවිත වාසනාවන්ත කරගන්න. පුණ්‍ය ක්‍රියා දිනු කරලා පුණ්‍ය පුණ්‍ය ක්‍රියාවල යෙදিলা සසර ජීවිත සතුටවත් කරගන්න උතුම් ජීවිත ඇති කරගන්න ඕන ඒකම කුසල මාර්ගයට බහැලා මේ සසරින් මිදීමෙන් ලබන සාන්ත නිවන් සුවය ලබා ගන්නට කවුරුත් ප්‍රාර්ථනා කරගන්නවා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සංසදා ධර්ම ශ්‍රවණාන් සංසයෙන් දසයන් දනාතම සාන්ති නිවන් සුවත් වේවා අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අහංගම ගොවියාපානේ ජයසමනාරාමයේ කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරයේ යන උභය විහාරාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද අහංගම රතනසිරි නායක ස්වාමින්දයන් වහන්සේ